ගෞරවනීය අපේ ආන්දරන් වහන්සේ කල්යාණ මිත්‍රවරුනි ධම සොයා යන ගමනේදී සිදුවන පුංචි හමුවීමක තමයි මේ අපි නතර වී සිටින්නේ හෝරාවකට පමණ අප මෙසේ මුණ ගැහී තිබෙන්නේ. දහම හොයා යන දීර්ඝ වූ ගමනක අතර නැතදී බොහෝ දේ අප හොයාගෙන යන අතර ඒ බොහෝ දේවල් හොයන අතරතුර දහමත් හොයාගෙන යනවා. ධම ගැනත් අප උනන්දු වෙනවා. අප සොයන දේවල් අතර තවත් එක් දෙයක් නෙවෙයි ධම කියන්නේ. හැබැයි ධමත් සොයනවා තවත් දේවලුත් සොයනවා. මුදල් හොයනවා වෙන්න පුළුවන්. යහළුවන් හොයනවා වෙන්න පුළුවන්. දැනුම හොයනවා, බලය හොයනවා, සැප හොයනවා මේ සියල්ල හොයන අතර දෙලින්ම කවුරුවත් සැප හොයනවා කියන මොනවත් හොයන්නේ නැහැ. ඒ සෙවීම අප කරන සෙවීම තුළ නොපෙනෙන මානෙක ඉලක්කගත වී තිබෙන්නේ සැපයි. ඒතර මේ දෙලින්ම දැනුම හොයනවා කියලා අ කටයුතු කරන්නේ ඔය කෙලින්ම විභාගයක් ඉලක්ක කරගෙන අධ්‍යාපන ප්‍රවේශනයේ යෙදෙනකොට තමයි. නමුත් ඒ එහෙම වුණත් නැතත් කවුරුත් දැනුම හොයාගෙන යනවා. පත්‍ර වියෝනවා. තොරතුරු අහනවා. ඉතින් දැනගන්න තියෙන ආසාව. බලන්න තියෙන ආසාව වගේ. ලක්ෂණ බලන්න තියෙන ආසාව වගේ පරිස්සමන්ට තිබෙන කෑදරකම වගේ දැනගන්නත් තියෙන ආශාව යත්නව ආශාවක්. ඒ සඳහා අප දැනුම හොයාගෙන යනවා. ඉතින් ඔවුන් බලන්න ඉඳලා ඇති වුණාට කොපමණ දේ හොයනවාද මේ ජීවිතේ මේ සසරේ. බලේ හොයාගෙන යනවා අපි. බලය මනසක පතරෝමින් බලය හොයාගෙන යනවා. අප තුල තිබෙන දුබලතා අඳුනගෙන ඒවා නැති කරගෙන ප්‍රබල කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. කායික වශයෙන් උත්ප ප්‍රබල වෙන්න කැමති මානසික වශයෙන් ප්‍රබල වෙන්න කැමති අප බලය හොයාගෙන යනවා. කායික බලය මානසික බලය. ඇත්තටම ඔය ධනින් උනත් අප හොයන්නේ බලය. කොහොම හරි ඉතින් මේ ආකාරයට කල්යාණ මිත්‍රවරුනි ඔබත් මාත් මේ සතර පුරාම සොයමින් සොයමින් ආවා ඉරට හොයන්නට ඇති වෙන්වෙන්ව හොයන්නට ඇති සාමූහිකවත් තනි තනිවත් ලොකු සෙලීමක පරිවේක්ෂණයක යෙදී සිටිය පරිවේක්ෂණයක් කියන්නේ සෙවීම හැම පැත්තෙම හොයන එක. දස දිශාවෙම හොයන සම්පූර්ණයෙන්ම කරන සෙවීමක්. ඉන් සංසාරය කියන්නේ අංග සම්පූර්ණ සෙවීමකට. සොයමින් සොයමින් සොයමින් භවයෙන් භවයට ආත්ම භාවයෙන් ආත්ම භාවයට ජන්මෙන් ජන්මයට අප නොදන්නා තැනකට දන්නා තැනකින් ආවා දැන් මෙතෙන්ට අපි එක්ක කලින් මෙතෙන්ට කියන්නේ මේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියට මේ භාවනා වැඩසටහනට එක්ක කලින් මෙතන ගැන දන්නේ නැහෙනේ මෙතන මොකක්ද? දෙරෙන්නේ කුමක්ද? දන්නේ නැහැනේ. අපි හිතියේ දන්න තැනක කොහේ හරි. ඊතර වෙන්න පුළුවන්. කොහේ දන්න තැනක හිටියා. කියලා නොදන්න තැනකට ආවා. එහෙම නෙවෙයි. මුලින්ම ආපු දවස් බලන්න. නොදන්නා තැනකටයි අපි ආවේ. හිතියේ දන්න තැනක. ඒතර නොදන්නා තැනක ඉස්සරහ දන්නා තැනකට කවදාවත් යන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ අපි හිතුවට සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම විරුද්ධ දිශාවට දන්නා තැනක සිට අප නොදන්නා තැනකට යනවා යමක් දැනගන්නට. එතකොට දැනගන්න පුළුවන් වෙනවා. මෙන්න දවස් දෙක තුනක් ආවහම මෙතන ගන්නා තැනක් බවට පත් වෙනවා. මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය අපට හොඳට ගුරු පුරුදු තැනක්. අප දන්නා තැනක්. එතකොට දැන් සමහර විට අප කලින් ඉතිරි කලින් අප කියවූ පොතපත කලින් ඇසුවනම් මෙතෙන් දෙන්න කලින් යම් තාක් දේශනා දේව හතරෙනි අපිට ඒවත් එක්ක ඒවා ඉන් දැනගෙන ඒවා දන්නා කෙනෙකු වශයෙන් සිටියා. එසේ සිටීමින් තමයි මේ නොදන්නා තැනකට වාවි. දැන් සමහර විට දැන් මෙතන කොහොඳට දන්න නිසා අර අප කලින් ඉච්ච තැන දැන් හිතේ ආගන්තුක බවක් දැනෙනවා ඇති. ඒ කියන්නේ හිතනකොට ඒ ගැන මතක් කරනකොට අර ගුරු පුරුදු ගතිය දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න එතකොට එතකොට තමයි අතීතය නොදන්නා දෙයක් සිදුවෙන්නේ. ඇත්තටම අතීතයේ දන්නා දෙයක් අපි දැනුවත් වෙච්ච දෙයක් ජීවත් වුණු අ අනත්මේ අතීතය කියන්නේ ඉතින් ඒ දන්නා තැනකින් නොදන්නා තැනකට පැමිණ, ඒ කියන්නේ අතීතයෙන් වර්තමානයට ආවෙවි වර්තමානය දැනගත් පසු එයත් අතීතයක් බවට පත් වෙනවා. ඒකට කලින් තිබිච්ච අතීතය ඈත්වි ගිහිල්ලා නොදන්නා දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ තමයි දිගටම සිද්ධ වෙන්නේ. අපි මේ භවයේ මේ જાතියට එනකොට මේ උත්පත්තියට එනකොට එහෙම සිද්ධ වෙන්නේ නැති. ඔබ හිත ඇති බොහෝම මනුෂ්‍ය ජීවිතයක හිටියා කියලා උපකල්පනය කළොත් අවුරුදු 70ක් ජීවත් වෙන්න ඇති ඒ ජීවිතය පහුගිය භවය ඉතින් අවුරුදු 60 70ක් එක ජීවත් වෙනකොට හොඳට දන්න කියන තැනක් වෙනවා මේ මහනුවර කෙනෙක් අවුරුදු 50ක් ජීවත් වුණොත් නෝර කියන්නේ හොඳට දන්න කියන තැන හැම කඩයක්ම හැම වීදියක්ම හැම පාරක්ම හැම වැදගත් පුද්ගලයෙකුම අඳුරන කෙනෙක් වෙනවා. ඉතින් එහෙම ඉඳ ඇති එහෙම ඉඳලා තමයි එතනින් හොයාගන්න ප්‍රයෝජනයක් මෙතන ඇති කියා මෙතන අපි දැනගෙන ඉන්නේ මොකද කියලා මේ භවය. ඒක අලුත් දෙයක් නොදන්නා තැනකට ආවේ. දැන් මේ අතීත භවයක් අපි දන්නේ නැති එකක්. <coughs> ඒක අපිට මතක් කරගන්න දැනගන්න නැහැ ඒ කාලේ ඉන්නේ මොන ලෑන වැඩි මොනට. ඒක උදාහරණ ගන්න. කාටද අඳුර ගන්න පුළුවන්. අපිට පුළුවන් නැත්නම් නැති. නමුත් සාමාන්‍යයෙන් ඔබට මට බෑ. ඒ දැන් පහු කරගෙන යනවා ඇති. සමහර විට ඔබට තිබුණා නම් මෝටර රථයක් ඒ මෝටර රථයේ ඔබ පහු කරගෙන යන හැටි. ඔබ පාරයිනට මේ බලා සිටිනවා ඇති පාර හරහා ගමන් කරන්නට පණින්නද ඔබේම සිය භවයේ මෝටරය ඔබ පහු කරගෙන යනකල් අපි දන්නේ නැහැ නොදන්නා වාහනයක් දැන් ඉස්සරහට දන්න වාහනයක් දැන් නොදන්නා වාහනයක් දැන් දන්න වාහනක් තියෙනවා ඒක කලින් දැනන්නේ නැහැ හැබැයි දැන් දන්නවා අපි තව ටික කාලයක් යනකොට ඒ සියලුම දන්නා පුද්ගලයන්ට දන්නා වාහනවලට දන්නා දේවල් වලට දන්නා පළාත් වලට සහ දැනගත් දැනුමට ඒ දැනුමත් ඒවනේ ඔය කිසි දෙයක් කල්යාණ මිත්‍රවරුනි ඔබත් මා ජීවිතයේ සසරේ මුල්ම වතාවට දෙවි දැනගන්නේ ඒ වෙනම කාරණයක් කොහොම හරි ඔය සියල්ල ඔය අපි දැනගෙන අඳුනාගෙන පළපුරුදු සියල්ල ලැබෙන දන්න කියන පුද්ගලයන් දන්න කියන ස්ථාන ධාන දන්න කියන උපකරණ ඉගෙනගත් විෂයන් දැනුම සියල්ලම නොදන්නා දේවල් නොදන්නා පුද්ගලයන් දන්නා දුනන පළාත් බවට කාලයේ විදිහින් බැලි කාලයක් යන්නේ නැහැ පත් කරනවා යන්නේ ඉතින් හැබැයි යමක් ඉතිරි වෙනවා. <laughs> මොකක්ද? අර සෙවීම ඉතිරි වෙනවා. ඒ අතහරින්නේ දැනගන්න තියෙන ආශාව. විඳින්න තිබෙන ආශාව. අලුත් අලුත් දේවල් විඳීමට දෙන ආශාවෙන් අලුත් අලුත් දේවල් හොයාගෙන යන අලුත් අලුත් කටකෝට කියවන්න අලුත් පොත් හොයාගෙන යන අලුත් පුද්ගලයන් ආශ්‍රය කරන්න අලුත් පුද්ගලයන්ව හොයාගෙන යන මේ හොයා යන නවතින්නේ නැහැ. ඉතින් ඒ දිගටම යයි. ඒ පිට නවතින්නේ අප විසින් නවත්වනු ලැබුවෝ දිට. හැබැයි අප නැවැත්තුවේ නැත්නම් කුමක්ද සිද්ධ වෙන්නේ? සොයන්ට තිබෙන ආශාව විසින් අපව දන්නා තැනකින් නොදන්නා තැනකට දිගටම දිගටම ගලාගෙන ගලාගෙන යනවා. ඉතින් එක තැනකට ආවහම මෙතන විතරයි තියෙන්නේ කියන එකයි එන්නේ. ඊට කලින් හිටියා ඊට පස්සේ සිටීවි ඒ ගැන ඉච්චර පැහැීමක් නැහැ. ඔය අලුතෙන් අලුතින් දේවල් අලුත් කෑම වර්ග ලෝකෙට එනවා. කවදාවත් මේ පමණ කෑම වර්ග දෙන්නේ නැතුව ඇති. අලුත් විලාසිතා එනවා. අලුත් තාක්ෂණය එනවා. ඒ තාක්ෂණය අලුත් තාක්ෂණයක් එනකොට කහන කයිවාරුවක් තමයි පළවෙනි වතාවට ලෝකේ. පළවෙනි වතාවට තමයි මේ තාක්ෂණය මෙහා කියලා. දැනුම එනවා දැන් අපිත් රැවටෙනවා. නෑ. එහෙම වෙන්න බෑ. ඔය කිසි දෙයක අපිට අමතක වීම මිස මතක දිනනවා නම් මතක් කරගන්න පුළුවන් නම් ඔය කවුරුවත් අලුත් නැහැ නෙමෙයි. කිසිම පුද්ගලයෙක ඔබට අලුත් නැහැ. කිසිම තැනක් අලුත් වෙන්න බෑ. කිසිම දැනුමක් අලුත් වෙන්න බෑ. මිනිස් ඉතිහාසය මිලියන ගාණක් එහාට යනවා කියනවා. එය වැඩි වෙන්නත් පුළුවන්. එතකොට දැනුම කියන එක මේ බොහොම අවුරුදු 3400ක ඔය අද අපි කතා කරන දැනුම ඒ බොහොම ලාමක ලදරු වීදී හැබැයි මනුස්ස ඉතිහාසයේ අවුරුදු මිලියන ගණනක් එහාට ගියාට සංසාරික ඉතිහාසය ඒ මනින්ද ඒකකේ ඒකකයක්වත් නැහැ. කොපමණ කරණියත් සංසාරේ. එතකොට මේ සංසාරේ සංසාරේ අරගෙන බලන්න පළවෙනි වතාවට ද කෙනෙක් මේ දකින්නේ යමක් අහන්නේ කියවන්නේ කන්නේ බොන්නේ ඒ හිම වෙන්න බෑ ඒ මහ විහිළුවක් කවුරු හරි එහෙම කියනවා සංසාරේ පළවෙනි වතාවට කියලා. මේ ජීවිතේ පළවෙනි වතාවට කිව්වොත් නම් එහි ලොකු ඇත්තක් ඇති. හැබැයි සංසාරය සංසාරයේ ওই කිසි දෙයක් පැහැදිලිව තේරුම් ගන්නට ওই කිසි දෙයක් සංසාරේ අලුත් නැහැ. කිසි කෙනෙකුත් සංසාරේට අලුත් නැහැ. ඔබ අප සංසාරේ පෙරණිම සත්‍යයන්, පෙරණිම ජීවිතය දේවලුත් ඒ වගේ හැම දෙයක්ම. හැබැයි මේ අමතක වීමේ රෝගය නිසා මේකක්වත් අපිට දැන් සිහිපත් කරගන්න බෑ. ඒ නිසා හැම දෙයකම අලුත් බවක් පේනවා අපිට. ඉතින් අලුත් එයා හිතනකොට අලුත් මේ නිසා හොයා ගන්නට වටිනවා. ලබා ගන්නට වටිනවා. අත්දකින්න වටිනවා. ගන්න වටිනවා. මේක වටිනවා අලුත්ම කියන්නේ මේක කලින් තිබ්බ දෙයක් නම් ඉතින් අපි එච්චර උනන්දු වෙන්නේ නැහැ ඔය චිත්‍රයකට. අලුත්ම චිත්‍රපටියක් නම් බලන්න හිතෙන. හැමදේම පෙන්වන චිත්‍රපටියක් නම් තින් අපිට බලන්න හැමදේම පෙන්වන හැමදේම ප්‍රදර්ශනය කරන සිනමාවක් අපි යන්නේ බලන්න. නෑ චිත්‍රානම් අලුත්ම චිත්‍රපටියක්. එතකොට අලුත් කියන වචනයට අපි අහුවෙනවා. ඒ බුල ඒ බුලට අහුවෙන සංසාරේ හැමදේම අපිට ඔය අපි කරන උගුල තමයි අලුත් කියන වචනේ. අලුත් අලුත් යාළුවේ අලුත් රස්සාවක් අලුත් ඇඳුමක් අලුත් කාර්යයක් අලුත් පලාකක් අලුත් පොතක් අලුත් බලක් ඔය ඉතින් ඒක හොඳට බැලුවොත් නම් අලුත් බවක් නැවුම් බවක් නව්‍යතාවයක් නැහැ. ඒ මෝඩකම නිසා අපි අලුත් කියන වචනයට ඇලෙනවා. ඒ දෙයට නෙමෙයි අපි වැළෙන්නේ. ඒ දෙනේ පැත්තෙන් නෙමෙයි යන්නේ. ඒ අලුත් දෙයක් කියන හැඟීමපත් යනවා. දැන් මේ හරි පරණ දෙයක් කියන හැඟීම එකට આવොත් බලන්න. අලුත්ෙන් අලුත්ම චින්තකාල එහෙම තියෙන වාහනයක්. ඒක හූරල එහෙම බැලුවොත් මනසේ කාලේ එහෙම තියනවා දැක්කොත් යටින් බැලුවොත් තිබිලා යට දිරලා හැම තියනවා දැක්කොත් දන්නවනේ මේ අලුත් ඉන්ට ගෑමට මේක පරණ වාහනයක්. එතකොට ගන්නෙ නැහැ. ඒතර මේ හැම සංස්කාරේ හැම දෙයකටම සංස්කාරය නැවත නැවත අලුත් වර්ණ ගන්නවා. අලුතෙන් වර්ණ ගන්නවා. ඒකට රැවටෙනවා. අපේ ඇහත් අලුතෙන් වර්ණ ගන්නනවා. ඇහැට පේන රූපත් අලුතෙන් වර්ණ ගන්නනවා. ඉතින් ඇහත් රැවටෙනවා රූපත් රැවටෙනවා. මේ දෙන්නම රැවටෙනවා. රැවටිමින් රැවටිමින් රැවටිමින් ඔවුනොවුන් රවට්ටා ගනිමින් කවුද වැඩියෙන් රැවටෙන්නේ දන්නේ නැහැ. හැබැයි ඔවුනොවුන් රවට්ටා ගනිමින් අපි යමක් හොයමින් යනවා හරියටම බැලුවොත් හොයන්නේ කුමක්දයි ඉන්නේ සිතුවම නොදැනේ එතකොට මේ කාරණේ ඊටාම තීරණාත්මක කාරණයක් මොකද්ද කුමක්ද අපි හොයන්නේ මොකද්ද මේ හොයන්නේ එදා හිව්වේ මොකද්ද මෙතන නෑ කියා මෙතනට ඇවිත් හොයන්නේ මොකද්ද තව ටික දවසකින් මෙතනත් නැහැ කියා තවත් තැනකට ගොස් සොයාවි මොකද්ද හොයන්නේ වටිනවා දැනගන්න හොයන දේ ලැබෙනවට වැඩිය වටිනවා හොයන්නේ කුමක්ද කියා තේරුම් ගන්න. මත්නිකාද එක පැත්තකින් හොයන දේ මොකක්ද දන්නේ නැතුව හොයනකොට ඔබ සෙවූදී ඔබට මගේ හැරෙනවා. හරියටම හොයන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව මහා ගොඩක මොනවාරි හොයනකොට මොකක්ද මේ හොයන්නේ? දන්නේ නැහැ. හැමෝම හොයන නිසා හොයනවද? පුරුද්ද නිසා හොයනවද? බොහෝ විට එක්කෝ හැමෝම හොයන නිසා හොයනවා නැතිනම් පුරුද්ද නිසා හොයනවා. මොහොතකට නතර වී යහන්ට කුමක්ද ඔබ හොයන්නේ මිත්‍රයා? දයාබර මිත්‍රයා ඔබ කුමක්ද මේ හොයන්නේ? මේ ප්‍රශ්නේ අහන්න හොයන්න ඉඩ දෙන්න. හැබැයි අහන්න මොනවද මේ හොයන්නේ? පොතක් අරගෙන කියවන්න කලින් පොතෙන් නෙමෙයි ඉතින් අහන්න මොකක්ද මේ පොතින් ඔබ බලාපොරොත්තු වෙන්නේ? කුමක් ලැබේවි කියලාද? කුමක් ලබා ගන්නද? අහන්නේ ප්‍රශ්න. ඔය පොතින් දෙන දෙයක් ගන්නම් කියලා. ඒව තමයි අපි පොත් කියවන්නේ. පොතේ තියෙන දේ ගන්නවා. අපි කවදාවත් කවදාවත් හිත සෑහීමකටපත් වෙන්නේ නැති නිසා හිතට ඕනි මොනවද? ඒ නොදැන හොයනකොට කවදාවත් ජීවිතේම නතර වෙන්නේ නැහැ. ඒ නිසා ආහාරයක් ඉන් රසයක් හොයන්න කලින් අහන්න ඔබ මොකද්ද මේ ආහාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? අහන්න. ආහාරයෙන් නෙමෙයි අහන්න ඕනේ. අහන්න හිතෙන්නේ. කුමක්ද ඔබෙන් මහන්න? කුමක්ද ඔබ හොයන්නේ? ප්‍රශ්නය මොන විදිය රහත්ද හොයන්නේ? දන්නවද? අහන්න. ඔබ දන්නවද ඔබ ඔබට ඕනේ කියලා? ඉතින් එහෙම ටිකක් ඒක අවුස්සලා අරගෙන අවුස්සලා ගන්න. මේ අන්ධේ අන්ධේකෝ කරන සිටීමද නිමාවක් නැහැ. කවදාවත් ඉවරෙන්නේ ඔයන්ට ඕන දේ දන්නේ නැහැ. එන දේ දන්නේ නැහැ. අවශ්‍ය දේවල් පහු කරගෙන පහු කරගෙන යනවා. වහගත්ත දිනා අන්ධකාරයක අතපත ගාමින් ඉදිරියට යනවා. ඒක ඉවරයක් නැහැ. අන්ධකාර ලෝකයේ අපව පහු කරගෙන යනවා අප අන්ධේකුසේ ලෝකයේ පහු කරනකොට එතන මේ දෙන්නට දෙන්නව මගේ හැරෙනවා ලෝකයට ඔබවම හැරෙනවා ඔබට ලෝකේ වගේ හැරෙනවා ඒ නිසා නැස්තරින්ද සාරින්ද ඇති අන්ධේ කුසේ ඇති ආධ්‍යාත්මික අන්ධේ කුසේ ආත්මාත්මේ පතරේ ආවා පැමිණියා ආධ්‍යාත්මිකං දෙහන්සේ ඒ නිසා අපි කිව්වේ මොනවද දන්නෙත් නෑ ලැබුණේ මොනවද දන්නෙත් නෑ කිසිවක් නොලැබී තියෙන්න බෑනේ මේ සංසාරේ පුරාම අපි කරපු සෙවීමේ කොපමණ දේ ලැබෙන්නේ නැද්ද හැබැයි ඒ ලැබි ලැබුණු දේ දන්නෙත් නෑ නොලැබුණු දේ දන්නෙත් නෑ සෙවූ දේ දන්නෙත් නෑ මේ විදිහට තව කිව්වත් කල්යාණ මිත්‍රවරුනි කවදාවත් ඔබ නැහිමකටපත් වෙන්නේ ඔබව නැහිමකටපත් කරවන්නට තරම් දෙයක් ඔබේ දැයට නොලැබෙන්න තියෙක තියෙනවා ඒ නිසා අවුස්සල ගන්න මනස නුවණ අවුස්සල ගන්න මොනවද ඔබට ඕනේ මහත් කඩේකට ගියාම ඒ සාප්පුවේ ඒව කියන්නේ ඕ ඉමිකරුවේ ඉතහා මොනවද ඕ? ඒත් ඕනේ නෑ කියනවා. ඒක ඉස්සෙල්ලා ඔකෙන් අහන්නේ කඩේට යන්න කලින් යන්න හිතනකොට අහන්න මොනවද ඔබට ඕනේ? ඕනේ දේ මොකද්ද? ඇයි ඒ දේ ඕනේ? ඕනේ දේ කියයි. ඇයි ඒ දේ ඕනේ? මේ විදිහට ලේසි නෑ. මේ ඇස් දෙක අරින එකත් අමාරුයි. මේ මේ කියන මේ මාංශමය ඇස් දෙක අරගන්නත් කොච්චර අමාරුද? ලේසි නෑ. සතෙක් වුණත් ඇස් අරින්න කාලයක් යනවා. පොඩි ළමයිත් ඒ වගේ. රෑ දෙනකල් නිදාගෙන ඉඳලා උදේට ඇස් අරින්න තියෙන අමාරුව බලන්න. ඒ තමයි සාමාන්‍ය ස්වභාවය. වැඩි කාලයක් ඇස් වහගෙන හිටියොත් ලේසි නෑ දෙකාරින්ට එතන ස්වහගෙන හිටි කාලයේ වැඩි සසරේ ඒ කවදාවත් අඩු වෙන්න බෑ වැඩි. ස්වහගෙන ජීවත් වුණු කාලය, ස්වහගෙන ගමන් කළ කාලය, උපදේශක මරණයේදී මරණයේ සිට උපතේ භවයෙන් භවයට වහගෙන ගිය ගමන ඉතින් ඒ ලේසි නෑ අරින්ට දැන්. හරි අමාරුයි. ඒකට ඇලිලා වගේ යනවා. සෑහෙන වීරියක් ගන්න වෙනවා අරින්ට. ඒ කොපමණ වීරියක් ගන්න ඕනේ ඒ නිසානේ උදානියක් කිව්වේ කොම් උඩ පාදේ හැරුණා. ඉතින් ප්‍රමාණයක් නම් කියන්න දෙයක් ඒ කියන්නේ දෙයක් නෙමෙයි නමුත් ඒ සුවිශේෂී සිදුවීම සංසාරේ පළවෙනි වතාවට උන්වහන්සේ කියන පළවෙනි වතාවට මගේ ඇස් ඇරුණා. චක්කුම් උදපාදි. ඇරුණා. මේක කලින් මෙතන විශේෂ ප්‍රකාශයක් කරනවා මේක කලින් මම කතාවක් ඇහැරුණා කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සත්‍යම ධර්ම දේශනාවේදී චක්ක තාපසයන්ට කියනවා සහතිකයක් දෙනවා දිවුරුන් සහතිකයක් දෙනවා මීට කලින් මේ ඇත්ත ඇරිලා නැතුව මං කාටවත් ලෝකේ කිසිම කෙනෙකුට කියලා නෑ මම මේ ඇත්ත කැරිලා කියලා. දැන් ඇරුණු නිසායි කියන්නේ. ඉතින් ඒ නිසා මේ ලේසි නෑ ඇත්ත අරගන්න හැබැයි බැරි නැහැ. වීර්ය කරන්න ලොකු වීර්යයක් ඕන. ඉතින් ඇත්ත අරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි විමසීම විමසීම. තමන්ව විමසීම. තමන්ව විමසන්න. එතකොට මේ මොකද්ද හොයන්නේ? විමසන්න. මොකද්ද මේ හොයන්නේ? ඔය හම්බෙන දෙයක් ගන්න නෙමෙයි. ඒදී එතෙන්ට තමයි අපි හැමදේම රැවටුනේ. ලැබෙන දෙයක් ගන්න. ඒවලට සතුටුයි. පස්සේ ගන්න පස්සේ යටිහිත චෝදනා කරනවා, මැතිවිලි නගනවා, විවේචනය කරනවා, පිළිවිලි කරනවා. මෙවැනි දේ මට අවශ්‍ය. එතකොට මේ අවශ්‍ය මොකද්ද කියලා කවදාවත් හිත කියන්නේ අපිට. හිත කියන එකම දේ මේ නෙමෙයි මට ඕනේ වෙලා තිබ්බේ. මේ පුද්ගලයා නෙමෙයි මට ඕනේ වෙලා තිබ්බේ. මේ පොත නෙමෙයි, මේ ඇඳුම නෙමෙයි, මේ ආහාරය නෙමෙයි, ඉතින් අපි ආයෙත් ආයෙත් යටහත් පහත් ප්‍රශ්න කරන්නේ ඉතින් ආයෙත් හිතනවා එනම් මේ හිතට අහවල් දේ නැති ඕනේ ඕනේ වෙලා තියෙන. ඉතින් දෙනවා. ඒක ආයෙත් ඉතින් අපි හිතනවා දැන් හරි. හැබැයි ඔය චෝදනාව ඔබ ලබා දෙන හැම දෙයක්ම හැම දෙයක්ම අත්පත් කරගෙන එපා කියලා නෙමෙයි අත්පත් කරගෙන කෑදර කමින් බදාගෙන මනස ස්වල්ප මොහොතකට පස්සේ ඔබටම චෝදනා කරනවා මේ නෙමෙයි මට ඕන වුණේ කියලා. ඉතින් අපි හැමදේම බැනුම් ගන්නවා. කවලා දානවා. කාටෙන්ද අපේම හිතේ. ඒ වාරයක් අපිව සාප්පු ගාණේ විද්වන්ට ඇත්තේ ගණන් කරලා බලන්න කිසි වාරයක් කවුද හොඳට හිතට හිතට ගන්න කවුද වැටුපකටවත් කාට හරි විදිහට වැඩ කරන්නේ කිසි කෙනෙක්වත් මා දෙවියන් සේවය කරන්නේ නැති වෙයි මොන විදිහේ පඩියක් වෙනවා කිව්වා හැබැයි විශ්වාසයක් නැතිව අපේ තියෙන මුදල් වියදම් කරමින් මේ මනුස්සයව සන්තෝෂ කරන්න එයාට ඕන දේ ලබා දෙන්න ඔබත් මා එදා මෙදා තුන විඳි දුක හෙළූ ධානිය හෙළූ කඳුළු වල ගණන් කියන්න අපිවත් දන්නේ නැහැ ඒ ගානක් පින්මක් නැහැ. හැබැයි තාම තාම දින්නේ අර පටන් ගත්ත තැනමයි. තාමත් හිත කියන්නේ මොකද්ද? ඕනේ දේ තාම ලැබිලා නැහැ. ඕනේ දේ තව පොයනවා. මේ කවදාවත් ඔය සෙලීම ඉවර වෙන්නේ ඉවර වෙන්නෙම නැහැ. ඒ නිසා මේ සොයන්ට තිබෙන ආසාව ගැන විමසන්න. ඒ විමසන්න. ඒ විමසීම තමයි භාවනාව. ආස්තාව කියන විමසන්න, ආස්තාව කියන හොයන්න. ප්‍රශ්නේ එතනයි තියෙන්නේ. වෙන දේවල් වලට අවධානය යොමු කළ වැඩක් නැහැ. කාලේ නාස්ති වීමක් විතරයි ලක්ෂණයි. ආකර්ෂණීයයි. චමත්කාර ජනකයි, సౌందర్యාත්මකයි. සංසාරේ හැබැයි හොයලා වැඩක් නැහැ. නවතින්න වෙන්නේ හිතේ තනමයි. ආයෙත් පටන් ගන්නවා ආයෙත් හිතේ තැනට එනවා ආපහු පටන් ගන්නවා ආපහු හිතේ තැනට එනවා. ඒ නිසා කොතනම ඉඳගෙන හොයන්න කොතනම ඉඳගෙන විමසන්න කොහෙවත් යන්න ඕනේ නිසාද මේ විසඳුම තියෙන්නේ කොහේවත් නෙමෙයි විසඳුම කොහේ හරි තියෙනවා නම් ඔබේ විසඳුම තියෙන්නේ කොහේ හරි නම් ඔබේ සාංශාරික ගැටලුවට මගේ සාංශාරික ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ පිළිතුර තියෙන්නේ කොහේ හරි තැනක නම් අපිට දුවල හරියන්න පුළුවන් එතෙන්ට හැබැයි කිසිම තැනක ඔබට හෝ මට පිළිතුරක් නැහැ කොහෙවත් නැහැ කවුරු ළඟවත් නැහැ පිළිතුරක් කවුරු හරි කොරොන්දු වෙනවා නම් මං විසඳුමක් දෙන්නම් පිළිතුරක් දෙන්නම් කියා විපාරක් හිතන්න. ප්‍රශ්නේ නම් ඔබයි. පැහැදිලිව තේරුම් ගන්න. ප්‍රශ්නේ නම් මමයි. මම කියන ප්‍රශ්නෙට කොහොමද තව කවුරු හරි උත්තරයක් දෙන්නේ? ඒ උත්තර දෙන්න කියන අයගෙන් අහන්න ඔබ ඔබේ ප්‍රශ්නේ විසඳගන්න තියෙන්නේ මගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න හදන්නේ. ඒ අහන්ත. ඉතින් ඒ අහන්ත තරම් ආත්ම ශක්තියක් අපි ඇති කරගන්න ඕනේ. මේ ගමනේ යන්න නම් මේ ਵਿਚාරශීලීත්වයේ තියෙන්න ඕනේ. ਵਿਚාරශීලීත්වය. විමසන ගැතිය. විමසන්න. විමසීමෙන් කියවන්න. ਵਿਚාරශීලීව කියවන්න. ਵਿਚාරශීලීව අහන්න. විචාරශීලීව කියන්න. ඒ විචාරශීලී බව මනසක් අවුල් කරන්නේ නැහැ. කවදාවත් අවුල් කරන්නේ නැහැ විචාරශීලී බව. මනසක් ඒකාග්‍ර කරනවා. ඒ නිසා ඒකාග්‍ර මනසක මුල්ම ලක්ෂණ වලින් එකක් තමයි විචාරශීලී බව. විචාරයක් නැති මනස තමයි සංචල. විචාරශීලී නොවන මනස හැමතැනම දුවනවා. ඒක පිළිගන්න හරියටගෙන ගන්නේ නැතිව. කොහොමද කල්යාණ මිත්‍රවරුනි ආශාව විමසන්නේ එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ ආසාවක් ඇතුලේ ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ එතනම තමයි. වෙන කොහේවත් නෙමෙයි. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රශ්නයත් ඔබයි විසඳුමත් ඔබයි කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ හැම ප්‍රශ්නයක් එක ප්‍රශ්නයක් නෙමෙයි හැම ප්‍රශ්නයක්ම මේ ප්‍රශ්නයක් නම් මේ මනසට පීඩාවක් නම් ප්‍රශ්නය ඔබයි විසඳුමත් ඔබයි ඒ නිසා ඔය අපි නිතර නිතර අහලා තියෙන මේ දුරුවතේ සඳහන් වෙන පරිදි දුක එන්නේ ඔබ තුළමයි මේ පඹයක් පමණ වූ ශරීරය සසඤ්ඤී සමනති සංඥා සහිත මනසක් සහිත බබයක් පමණ වූ මේ සිරුර තුලයි ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහේවත් නෙමෙයි මේ ශරීරේ නෙමෙයි ප්‍රශ්නේ හැබැයි මනසක් සහිත සංඥා සහිත බබයක් පමණ වූ මේ ශරීරය තුලයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ ඇතිව ඇති කරගත්තේ මෙතනමයි. ප්‍රශ්නය විසඳෙන්නේ මෙතනමයි. විසඳන ක්‍රමය විසඳීම කියන්නේ මෙතනමයි. වෙන කොහේවත් නෙමෙයි. ඒ නිසා ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි හෙව්වා ඇති සංසාරය. සංසාරේ තියෙන දේවල් හෙව්වා ඇති ඇහැ උදව් කරගෙන හෙව්වා හොයන්ට ඇති හැමතැනම දැන් මතක නැති වුණාට ඇහැ උදව් කරගෙන කන උදව් කරගෙන හෙව්වා දිවයි නාසයයි ශරීරයයි උදව් කරගෙන මොළේ උදව් කරගෙන දැනුම තුල හෙව්වා ඉතින් මේ හය ආකාරයෙන්ම අපි හෙව්වා හෙව්වේ මොනවද මේ ලෝකේ තියෙන දේවල් සංස්කාරේ තියෙන දේවල් තියෙනවා කියලා අපිට පෙන්නන දේවල්. එහෙම තියෙනවද නැද්ද දන්නේ ඒ නිසා දැන් මේ සෙවීම හවා ගන්නට තමන් දෙකටම අපව හරවගන්න. හරවාගෙන කවුද මේ හොයන්නේ? හොයන කෙනාව හොයාගන්න. ඒ තමයි අමාරුම දේ. ඕනෑම දෙයක් අහස හොයන්න පුළුවන්, ආරකාගෙන හොයන්න පුළුවන්. මොහොත පුතුලගෙන හොයන්න පුළුවන්. මහා පොළොව මැද මොනවද තියෙන්නේ කියලාත් හොයන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම හොයන්නේ කවුද කියන එක හොයාගන්න එච්චර ලේසි නෑ. ඒ නිසා අන්න ඕනෑකමක් වීරයක් අවශ්‍යයි. ඕනෑකමක් ඕනේ වීරයක් ඕනේ තමන් පිළිබඳ හොයන්න. නැති තමන් පිළිබඳ හොයන්න මහා ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. සමහර විට මේ විශාල දැනුමම බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සෙවීම කරගෙන යනකොට මේ අලුත් අලුත් දැනුමට තියෙන ආශාව බාධාවක් විදිහට දකින්න. මා ගැන ඉගෙන ගන්න පොත් කියක් ඕනේ. සමහර විට එකක්වත් ඕනේ නැහැ. සමහරට ඕනේ නැහැ. මේ මහා පොත් පුස්තකාලයක් කොහොමත් ඕනේ. අවශ්‍ය නැහැ. අක්‍රමන් වෙන්න එපා. වාක්‍ය අතර අතරමං වෙන්න එපා විරාම ලකුණු අතර. අතරමං වෙන්න එපා ඡේද පරිච්ඡේද පිටු අතර. ප්‍රතිපාද ඔබේ කිසිම තැනක නැති නිසා. ඔබ තවදාවත් පොතක පිටුවක් පොතක ඡේදයක් පරිච්ඡේදයක් වාක්‍යයක් නෙවෙයි තවදාවත් ඒ නිසා නැවත නැවතත් නැවත නැවතත් අවධාරණය කරගනිමු මා සොයනවා නම් සිය යුත්තේ මාගෙනමයි ඊළඟ කාරණය දහම මුල ගෙහින්නේ තමන්ව හොයන කෙනාටයි දහම කියලා කියන්නේ කල්යාණ මිලයකට හරිම අර්ථකථනයක් හදාගන්න අමාරු වචන වලින් එකක් තමයි දහම දහම කියන්නේ මොකක්ද ඒකාර්ථයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේවල් වලට තමයි ධහම කියන්නේ. එතෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියල්ල කවුද දන්නේ? අපි කවුරුවත් දන්නේ නැහැ. කවුරුවත් කියන්න බෑ. මම දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියල්ල. කිසිම කෙනෙකුට කියන්න බෑ. ආනන්ද හාමුදුරන්ටවත් කියන්නේ ආනන්ද හාමුදුරන් වහන්සේවත් එහෙම කියලා නැහැ. බුදුන් වහන්සේ දේශනා කළ සියල්ලම මම දන්නවා කියලා. නිසා ඒ දන්නා විදිහට මේක දැනගන්නත් බෑ කාටවත්. ඊළඟට කල්යාණ මිත්‍රෝනි මේ ධහම මේ ධහම කියන්නේ මොකද්ද? ධහම කියන්නේ විසඳුමකට. ධහම කියන්නේ පිළිතුරකට. නෙමෙයි පිළිතුරකටයි දහම කියන්නේ. සැනසෙල්ලකටයි දහම කියන්නේ. වෙන මොනවටවත් නෙමෙයි. ඒ නිසා මේ කාරණේ ඉතාම පැහැදිලි වෙන තැනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් බණ දේශනා කරමින් ධර්ම දේශනා කරමින් වැඩම කළා තැනින් තැනට. ඉතින් පිරිනිවන් පාන්න කිච්චු වෙලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මහණෙනි මා තව නොබෝ කලකින් පිරිනිවන් පානවා දැන් ඊට පස්සේ කවුරු හරි එලික් කියන්න පුළුවන් බුදුරජා බුදුහාමුදුරුව මට මෙහෙම කිව්වා මේ එතකොට මොකද කරන්නේ කවුරු හරි යම් කෙනෙක් ධර්ම පාඩයක් කියනලා මොකක් හරි පාඩයක් කියනලා කියනවා මෙන්න මේව බුදුහාමුදුරුව මට දේශනා කළා දැන් එහෙම කිව්වොත් කවුරු හරි ඔබ මොකද කරන්නේ? ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා. කියන්නේ නැහැ ඔබ වහන්සේම කියන්නේ එහෙම වුණොත් මොකද වෙන්නේ? කාරි බැරෑරුම් ප්‍රශ්නය. මොකද වෙන්නේ? දැන් එහෙම කිව්වද කියලා හොයන්න හිටියන්නේ නැහැ. එහෙම බුදුරජාණන් වහන්සේගේ සම්මුඛ සාකච්ඡාවක්ම විශ්ව කළා නම් ප්‍රතිගත කළා නම් ඔන්න පුළුවන්. එහෙම නැහැ. ඒක කොහොමද හොයාගන්නේ? බුදුරජාණන් අන්න මහෝපදේශ උපදෙස් දීලා දීලා අවුරුදු 45ක් පුරාම උන්වහන්සේගේ උපදෙස් දෙන එක ප්‍රධාන වශයෙන් දුන්න මහා උපදේශය මහෝපදේශ කොවත් උපදේශ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ හැම දෙයක්ම හැබැයි ඒ අතර අවසානයේදී මහෝපදේශ මහා උපදේශයක් දුන්නා උපදේශ හතරක් විදියට කියන හැබැයි ටික එකතු කරලා එකක් එදිට කිව්වොත් හොයන් කියන්න එපාම එහෙම කවුරු හරි ඇවිත් ජීවත් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා කියලා එහෙම දේශනා කළාද නැද්ද කියලා හොයන්න යන්න එපා. ඒක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නෙමෙයි කරන්න තියෙන්නේ. මේ කියන දේ කවුරු හරි දැන් මොනවා හරි කියලා කියනවනේ කොලයක් ගන්න මෙන්න මේ පොතේ එහෙම තියෙනවා. මේ සත්‍යකම් මේක තියෙනවා. දැන් මේව ඇත්තටම බුදුරජාණන් වහන්සේ කිව්වට කියන්නේ නම් බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළා කියලා. පොත්වල තියෙන්නේ එහෙමයි. පොතකම කප්පලි පාළි පාඩයක් දෙන. ඒකට අපි හිතනවා මේක මේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළ දෙයක්. අපි මන කොයි පොතේද තියෙන්නේ? එහෙම නෙමෙයි. එහෙම පොත්වලින් හොයාගන්න යන්න හදන්න එපා. බුදුහාමුදුරේ මහෝපදේශ වල කවදාවත් කියලා නැහැ. පොතක් බලන්න කියලා ඒ වෙලාවට. අන්න අහවල් පොත බලන්න. අහවල් පොතේ තියෙනවා නම් හරි. එහෙම කියලා නෑ. බලන්න කියලා තියෙන පොත මොකක්ද ඔබ කියන පොත? Taman දිහා බලන්න. කොහොමද බලන්නේ Taman දිහා? මේ පාඩය, මේ ප්‍රකාශය, මේ වාක්‍යය කවුරු හරි කියන වාක්‍යයක් බලන්න මේ කියන කාරණේට අනුව ජීවත් වුණොත් මොකද වෙන්නේ මලු? මේ කාමයේ ද්වේෂයේ මෝහයේ අඩු වෙනවද හොඳට බලන්න අන්න ඒක කල්පනා කරලා බලන්න විචාර විචාරශීලී වෙන්න කියනවා ඒ ඒ කවුරු හරි කියන දේ අනුව ජීවත් වුණොත් ඒ උදව් වෙනවද මට රාග විනය සඳහා දෝෂ විනය සඳහා මෝහ විනය සඳහා විනය කියලා කියන්නේ ඉක්මීම සඳහා අඩු කර ගැනීම සඳහා උදව් වෙනවද බලන්න. මොනවද වෙන්නද? රාගය අඩු වෙනවද මේ විදිහට? ඒ කියන විදිහට කියොත් කටයුතු කරොත් රාගය අඩු වෙනවද? ද්වේෂය අඩු වෙනවද? මෝහය අඩු වෙනවද බලන්න. අපි හැමදෙනා ධර්මයේට විනයට අනුව බලන්න. ඒකට විනය කියලා විස්තර කරන්නේ ওই ටික. රාග විනය, දෝෂ විනය, මෝහ විනය. විනය පිටකේ කියවන්ට කියලා නෙමෙයි කියන්නේ. ඊළඟට බලන ධර්මයට ගැලපෙනවද කියලා බලන්න. ධර්මයට සහ විනයට ගැලපෙනවද කියලානේ බලන්න කියන්නේ. දිනේ කියලා කියන්නේ විනය පිටකේ නෙමෙයි. රාගය අඩු වෙනවද? ද්වේෂය අඩු වෙනවද? මෝහය අඩු වෙනවද? විනය කියන්නේ විනයය. දැන් ওই සතිපට්ඨානය ඒ ප්‍රතිපල ඔක්කොම ගන්න පුළුවන්. ඒ විනයක් තියෙන කෙනෙකුට කියලා කියනවා. ඒ සතිපට්ඨානෙ පටන් ගන්න මෙහෙමනේ. අභිජ්ජා ලෝකේ අභිජ්ජා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ ලෝකයේ තියෙන ආශාවයි ගැටීමයි ඉක්මවා ගන්න පුළුවන් කෙනා විෂය කියන්නේ එතකොට ඔන්න විනයට දාලා බලන්න ඊළඟට ධර්මයට දාලා බලන්න ධර්මය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට චතුරාර්ය සත්‍යයට අනුව බලන්න මේ මුත දුක ගැන අවබෝධ කරගන්න පුළුවන් මේ කියන කාරණේ දුක ගැන අවබෝධයක් ලැබෙනවද මගේ ප්‍රශ්නේ මට තේරෙනවද මේ ප්‍රශ්නේ ඇතිවෙච්ච ආකාරය මට අඳුන ගන්න පුළුවන් මේ දේශනාවට අනුව මේ පොතේ තියෙන කාරණේට අනුව ප්‍රශ්නේ කරගන්න පුළුවන් ඇති කරගන්න ක්‍රමයක් තියනවද මෙතන බලන්න එතකොට ධර්මයට විනයට අනුව බලන්න එහෙම බලනකොට එහෙම බලනකොට කෙනෙකුට තේරෙනවා නම් ඔව් විනයටත් අනුකූලයි ධර්මයටත් අනුකූලයි කියලා එහෙමනම් කිය බුද්ධ අරහතනියක් විදියට බාර ගන්න. බුදු අදනක් විදියට බාර ගන්න. හොයන්ට එපා බුදුරජාණන් වහන්සේම දේශනා කළාද නැද්ද කියලා ඒ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පොත්වල වැඩක් නෑ. බලන්න Taman දිහා. Taman දිහා බලනකොට තේරෙනවා නම් කෙලෙකට ඔව්. මගේ තරහා අඩු වෙනවා මේ විදියට හිතනකොට. මගේ ආශාවන් අඩු කරගන්න පුළුවන්. කෙලවරක් නැති රැවටීම් පාලනය කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇති වෙනකොට මට තේරෙනවා මම මේ ලොකු ප්‍රශ්නයක් හදාගන්න යන්නේ කියලා. ඒ එතනදී මට තේරෙන්න පුළුවන්. අන්න එහෙමනම් එය සම්බුදු දේශනාවක් විදිහට ගන්න. හැබැයි එහෙම නැත්නම් ඔබේ පොතට ගැලපෙන්නේ නැත්නම් ඒ පැත්තකින් තියන්න. ඒ ගැන වාද කරන්න යන්න එපා. හැබැයි ඒක බාර ගන්නත් එපා. පැත්තකින් තියන්න. ඉතින් මෙන්න මේ කෞසල්‍යය කල්යාණ මිත්‍රවරුනි අපි ඇති කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කවදාවත් ධහම මුණ ගැහෙන්නේ නැහැ. ධහම මුණ ගැහෙන්නේ නැත්තේ අපි ධහම හොයන්නේම ධහම නැති තැනක. සංසාරේ පුරාම සැප හේව්වේ සැප නැති තැනක ඒ නිසා අදත් අපි සැප හොයනවා. ගිය භවයේත් හේව්වා ඊට කලින් භවයේත් හේව්වා විවරු විදියට හොයන්න ඇති ප්‍රඥයන් විදියට හොයන්න ඇති රජවරු විදිහට හොයන්න ඇති, සිටිවරු විදිහට හොයන්න ඇති, මිනිස්යන් විදිහට අපට හොයනවා. වෙනස් වෙනස් වලවලක් හොයන්න ඇති. තාමත් හොයනවා, ඒ කියන්නේ තාම අපි හොයපු දත ලැබෙලා නැහැ. ඒක පැත්තක් ලෞකික පැත්තෙනුත් අපි ඔයගලෙන් ලැබිලා නැහැ. පැත්තෙන් ලෝකෝත්තර පැත්තෙන් අපි ඒ සිවීමක් වෙනවා. හැබැයි ඒ සිවීමත් අපි මොකද්ද හොයන්නේ කියලා දන්නේ නැතුව අපි ධර්ම ක්‍රියාත්ම පුස්තකාලයක් බවට පත් කරගත්තා. ඉතින් ඉතින් තමයි ඉතිරෙන්නේ. ඒ එහෙම හොයන්න එපා. ඒවා තිබුණා වේ කියවන්න හැබැයි තමන්ව කියවන්න උදව්වක් කරගන්න ඔබ කියවන හැටි ඉගෙන ගන්න. ඒ පොතකින් සමහර වෙන අපිට උදව්වක් ලැබෙනවා කොහොමද මං ගැන ඉගෙන ගන්න. ඒක ඉගෙන ගන්න හැටි ගැන ඉගෙන ගන්න. ඒ තමයි ගුරුවරයෙකුට කරන්න පුළුවන් අප වෙනුවෙන්. කල්යාණ මිත්‍රයෙකුට කළ හැකි යමක් තියෙනවද අප වෙනුවෙන්? තියෙනවා නම් මොකද්ද? අපට අපව හොයාගන්නට කල්යාණ මිත්‍රයෙකුට ඉච්ඡාමත් වෙන්න පුළුවන්. ඒ අභ්‍යන්තර ගමනේ සිටීම දෙන්න පුළුවන් ඉච්ඡරයි. කල්‍යාණ මිත්‍රයෙකුට මඟ කියා දෙන්න පුළුවන් ආතාරෝ තථාගතෝ තථාගතයන් වහන්සේලා මග කියන්නෝය කියන්නේ නැත්තරයි භවනා කියන්න ඕනේ මෙතන අපි හරියට දන්නවා නම් මොකද්ද මේ හොයන්නේ කියලා ඒ දේ හොයාගන්න පුළුවන් හරියට ඔය අපි ගෙදරකට ගෙදර වැඩට වැඩි කෙනල්ල ගන්නවා අලුත් ඇදියාවකට සමහරට බැලි ටියුබ් එකක් විතර තියෙන තැනක ඒක සීනියටයක් දාලා බලන්න. ඒක කවදාවත් ආයේ ඔබට නම් හොයාගන්න හැම වෙලෙකම. මේ සීනියටයක් පෙර ටියුබ් එකට දාලා ඊට පස්සේ හොයලා බලන්න ඒක කවදාවත් හම්බෙන එකක් නෑ. නමුත් දැකලා තියෙනවද එක මේක කූඹියෙක්වත් වැවටෙනවා අර වැලි ටියුබ් එකට. කවුරුත් දැකලා තියෙනවද බලන්න හිට සීනියටයක් කියලා වැලි කැටයක් උසවගෙන යනවා. කිසිම කූඹියෙක්වත් දාවත් වැලි ගැටයකට රැවටෙන්නේ නැහැ අර මුළු වැලි කිරුබ් එකම හොයන්නේ. හොයලා තියෙනවා නම් කියන්නේ විතරයි කූඹිය කියන්නේ. ඒකටවත් රැවටෙන්නේ නැහැ. ඒක තමයි කෞසල්‍යය. මේ කෞසල්‍යය තියෙන කෙනාට තමයි අමෘතයේ මුල ඉන්නේ. ඒ අමාරත්වයේ හම්බ වෙන්නේ. අපි අර වැලි කැටෙන් වැලි කැටේ ඒක වැලි කැටේ අපි ගෙනිහිල්ලා බලලා දිය වෙනවා කියන්නේ. ඒක දිය වෙන්න පුළුවන් තරම් දිය කරන්න බලන දිය වෙන්න. එහෙනම් වැඩි පිට කියලා බලනවා දිනනවා කියලා. ඉතින් අරය වැලි කියුම් එකකින් තාක්ෂුවත් එක දිය කරනවා ඒ ජීවිතේ ඉවරයි. ඊළඟට ආයෙත් අර වැලි කොට එහෙම තියන ඒ කවදාවත් ඉවර වෙලා නැහැ වැලි කොට. නෑ හොයන්නේ මොකද්ද කියලා දැනගන්න. හොයන්නේ මම කියන ප්‍රශ්නේ විසඳුමක්. මේ මමයි. වෙන කොහේවත් නෑ ප්‍රශ්නයක්. ලෝකේ ප්‍රශ්නයක් නෑ. රටේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මා තුලයි. ඒ නිසා ප්‍රශ්නයක් අපි හදා ගන්නකොට මෙන්න මම ප්‍රශ්නයක් හදා ගන්නවා කියන සිහිය ඇති කරගන්න. එතකොට ප්‍රශ්න හදාගන්නේ ක්‍රම තුනක්. ඒක තමයි කිව්වේ රාගයෙන් අපි ප්‍රශ්න හදාගන්නවා. ද්වේෂයෙන් ප්‍රශ්න හදාගන්නවා. මුලා වෙලා ප්‍රශ්න හදාගන්නවා. එතකොට රාගයෙන් කවුරුවත් සත්‍යයක් විසඳගෙන නැහැ. රාගය කියන්නේ විසඳුමක් නෙමෙයි ප්‍රශ්නයක්. ප්‍රශ්නයකට හේතුවක් මුලක් විසඳුමක් නෙමෙයි. ද්වේෂය කියන්නේ ප්‍රශ්නයකට මුලක් හේතුවක් මිස කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නෙමෙයි. කවුරුවත් ද්වේෂයෙන් විසඳගත්තු ප්‍රශ්න නැහැ ලෝකේ. මිනිස් ඉතිහාසය බැලුවොත් ද්වේෂය නිසා ප්‍රශ්න වැඩි කරගෙන තියෙනවා මිසක් විසඳගෙන නැහැ. රෑ වැටෙනු වලේ දවලුත් වැටෙමින් නැවත නැවත වැටෙමින් කවුද ගොඩ ආවේ? ගොඩ ආපු කෙනෙක් නැහැ. මෝහය තවතවත් අපිව ප්‍රපාතයටමයි ගෙනියන්නේ. මේ මූලික දැනුම අපිට තියෙන්න ඕනේ. මේ දැනුම අපි ලබා ගන්න ඕනේ. මොකද රාගය කියන්නේ ප්‍රඥේ පිට දාන ප්‍රඥේ කියන්නේ කින්නක් නම් ඒ කින්නට ඉන්ද්‍ර මිත්‍ර වතුරේ තීරාගේ කියන්නේ දේහයක් පිටුරු මෝහයක් දෙමයි දැන් ඒ දැනුම අපිට ඕනේ මේ දැනුම තියෙනවා නම් අන්න එතකොට කොයි වෙලාවකරි හිතේ මේ රාගය, ද්වේෂය, මෝහය ඇති වෙනකොට අන්න අවබෝධයක් ඇති කරගන්න මම මේ ප්‍රශ්නයක් හදාගන්නයි යන්නේ. ඒ සිහිය ඇති කරගන්න. එක පාට මේවා නැති කරලා විිත රාග, විිත දෝෂ, විිත මෝහ කෙලෙස් වගේ ඉන්න හදන්න එපා. එහෙම ඉන්න බෑ. හැබැයි අර අවම සිහිය ඇති කරගන්න රාගයේ ඉන්නක් මෙලවෙන්න පටන් ගන්නකොටම සංතානේ ද්වේෂයේ ඉන්න තාම මහලුකුවට ඇවිලිලා නැහැ. හැබැයි යන්තම් දුම දාගෙන එනකොට කවුල් වේගන යනකොට හඳුනගන්න මහා ඉන්න බවටපත් වෙන ලකුණු වෙන බව. ඒ හඳුනගන්න හැකියාව ඇති කරගන්න. තමන් වඳුනගන්න තියෙන්නේ එහෙමයි. මොකද මේ වෙලාවේ අපි රාගය අඳුනගත්තේ නැත්නම් රාගයේ මම බවටපත් වෙනවා. ඊට පස්සේ මමයි රාගය. මමයි රාගයෙන් වැඩ කරන්නේ. ඊට පස්සේ දේශය මමයි. දේශය ඔබ බවටපත් වෙනවා. මෝහය ඔබ බවටපත් වෙනවා. ඊට කලින් අඳුනගන්න. මමපත් වෙලා නැහැ අඳුනගන්න. අඳුනගත්තොත් පරිස්සමින් ප්‍රවේශමින් වැඩි පුච්ච ගන්නෙ නැතිව මේ ප්‍රශ්නය විසඳා ගන්නට පිළිවන්. ඉතින් ඒ නිසා ඒ කෞශල්‍යය මොන කෞශල්‍යද මේ තමන්ව වටහා ගැනීමේ සොයන්නාව සොයා ගැනීමේ කෞශල්‍යයන් එයට කරගන්න. ප්‍රශ්නේ අඳුනගන්න ප්‍රශ්නයක් හදා ගන්නකොට දැනගන්න. අර මේ පොත්තෙන් හදන්න පුළුවන් කාලේ අඳුනගන්න. එහෙමනම් කල්යාණ මිත්‍රෝනි ධහම එතන එතනම අපිට මුල ගැහිවි. වැඩි දුරක් යන්න ඕනේ එතන එතනම එතන එතනම ධහම විකසිත වේදි හරියට අර සිද්ධාර්ථ කුමාරයා උත්පත්තිය ලැබලා අඩිය තියෙන තියෙන තැන නෙළුම් මල් තිබුණා මේ ਵਿਚාරය ඔබේ ਵਿਚාරයේ නැමැති දෙපා මේ ජීවිතේ මත කපන කොට විමසන කොට විමසන විමසන තැන ඇතිවේවි තනසිල්ල. ඇහැරේවි ඇහැරුණොත් එවේවි. ඇහැරිච්ච ප්‍රමාණයට අපි දකීවි. මොකද්ද දකින්නේ? තනසිල්ල. දැනසිල්ල දකීවි. දැනසිල්ල හොයන කෙනෙක් වෙන්න. ඒතර දන්නවා මම හොයන්නේ දැනසිල්ලක්. වෙන මොනවත් නෙමෙයි ලොකු දැනුමක් ඕනේ ඒක හොයාගෙන ඉන්න හැවටෙන්න එපා. සැනසෙල්ල හොයාගෙන යන්න සැනසෙල්ල හොයන කෙනා හොයන්න වෙන්නේ Taman ගැන ඒ කාටවත් දෙන්න බෑනේ දැපල් කරලා ඉවන්න බෑනේ තෑගි දෙන්නත් බෑනේ සය තියෙනවා නම් තියෙන්නේ ඔබ තුලමයි හොයාගන්න පුළුවන් නම් හොයාගන්න පුළුවන්ෙත් ඔබ තමයි ඒ සඳහා පුංචි උත්සාහයක් ගන්න කවදාවත් ඒ උත්සාහය අපදී යන්නේ නැහැ අප්‍රමාදී කෙනෙක් කියන්නේ කාලය අපදී නොයවන කෙනෙකුට අපි අපිට ගියාට කමක් නැහැ වස්තු අපිට ගියාට කමක් නැහැ. ජීවිතේ අපතේ යවන්නවා. මේ ජීවිතේ මේ සියලුම මේ ගමන නිමා කරන්න අවශ්‍ය සියලුම උපකරණ සහිතව ඔබ අතටපත් වුණු මේ ජීවිතය මේ විදිහට නැවත අප අතටපත් නොවන්නට ඉඩ තියෙනවා. සංසාරේ දෙකට තියෙන්නේ මේ ගමනයන්ට ඕනෑ තරම් පෙරලුත් ඒව කවදාවත් හිඟ වෙන්නේ හැබැයි ගමන නවත්තන්න අවශ්‍ය පහසුකම් සියල්ලම මේ විදිහට අප එක්කෙනාට සම්පූර්ණයෙන්ම නැවත නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒ ආධ්‍යාත්මික වශයෙන් අප ස්වයං පෝෂිතයි. අපි දන්නේ නැති උනාට. ඒ ඕන ටික ඔක්කොම තියෙනවා. අඩුවක් නැහැ. ඒකම අඩුව අපි හරියට වැඩේට උරන එක. ඒ නිසා ප්‍රමාදී වෙන්න ජීවිතය අපතේ යවන්තිපා. නැවත කවදාවත් ඒ අපතේ යවපු ජීවිතය අපිටම නැගෙන්නේ නෑ. මේ මොහොත තමයි වැදගත්ම මොහොත. වැදගත්ම මොහොත ප්‍රශ්නයක් මේ මොහොතයි විසඳුමක් තියෙන්නේ මේ මොහොතයි. ඒ නිසා වඩ වඩා දකින්ට වඩ වඩා අවධානය යොමු කරන්ට අවධානය යොමු කරමින් අවබෝධ කරගන්න මේ මොහොතේ තියෙන ප්‍රශ්නය මොකද්ද මේ මොහොතේ මොන විදිහේ ප්‍රශ්නයක්ද මා හදාගන්නේ මේ ප්‍රශ්නේ කොහොමද මම ඊළඟ මොහොතට ගෙනියන්නේ නැතුව මෙතනම මේ මොහොතේම නිමා කරන්නේ. එතනින් අතෙන් එතන ඇති කරගත්ත ප්‍රශ්නෙට යන්නේ නැතුව නිවුණු කෙනෙක් විදිහට මෙතනින් දැක්කේ කොහොමද? අන්න කල්යාණ මිත්‍රවරුනි ඔබ ඔබ වෙනුවෙන් කළ යුතු යමක් තියෙනවාද කියයි. මේ අනිත් ඒවල් නෙමෙයි කවදාවත් ඔය මොනවා කරත් අපිට දොස් කියන එක ගන්නවත් නැහැ. ඕනෙමි ඕනි කියන එක හැමදාම හිත කියනවා. නමුත් මේ විසඳුම හිතට දුන්නොත් කවදාවත් හිත නැවත චෝදනා කරන එකක් නෑ. නැවත මැදිලි නගන එකක් නෑ. නැවත අවලාද කියන එකක් නෑ. ඒ සදහටම නවත්තන්න පුළුවන්. ඒ සඳහායි දහම, ඒ සඳහායි භාවනාව, ඒ සඳහායි අප මෙසේම ගෙහින්නේ සිහි කරගන්න ඕනේ වටිනාකම. ගැඹුරින්ම අවබෝධ කරගන්න ඔබ කෙතරම් වටිනා පුද්ගලෙක්ද කියා ඔබේ ආධ්‍යාත්මික වටිනාකම දැනගන්න දැනගන්න අක්ෂේරු කරගන්න මේ ආධ්‍යාත්මික ගමන යන්න අවශ්‍ය පොහසත්කම ඔබට දෙනවා. දැනුමින් ඔබ සංකෝෂිතයි දුක් නෑ අධ්‍යාත්මික වලින් පරිපූර්ණ කළ යුතු දේ දන්නවා යායිතු දිශාවෙන් අංග සම්පූර්ණ සිටියමක් සේ අපට වී තිබෙනවා යමනේ පටන් ගන්න. නොනවතී යන්ට කවුරු නිසාවත් මොන්නම හේතුවක් නිසාවත් ඒ සංසාර රෝගය සුව කර ගැනීමේ ප්‍රයත්නය කල්දාන්ට එකා නවත්තන්නත් එපා. හුවයා තරංගයි. රෝගියත් අපමයි. දෙහිතත් අපමයි. රෝගයට හේතු වන විස බීජයක් තමයි මේක බොන්ඩක් තෝනේ අපිමයි. ඔබයන්ු ප්‍රශ්නයක් පමණක්ම නෙමෙයි. ඔබ ප්‍රශ්නයක් ඔබටම ප්‍රශ්නයක් වෙහෙදියා හොඳටම ඇති. ඔබයන්ු ඔබටම සඳුමක්. ඔබයන්ු ඔබටම ආලෝකයක්. ඔබයන්ු ඔබටම පහනක්. ප්‍රදීපා විහරක ඔබ ඔබටම පහනක් වෙන්න ආලෝකය හොයාගෙන යන කෙනෙකු බවට පත් වෙන්න ඔබත් නිවි තනසී ඔන්ට නිවෙන හැටි කියා දෙන්න හැම දිනාටම සුවන් සරණයි